ඒ කියන්නේ බුද්ධ වචනය මතක් කරගෙන බුදුරජාන් වහන්සේගේ දේශනාව මතක් කරලා යම්කිසි සූත්‍රයක් මාර්ගයෙන් අපේ භාවනාවට යම්සේ රුකුලක් අත්වලක් මඟ පෙන්වීමක් ලබා ගන්න උත්සාහත් වෙනවා. ඒ නිසා ඒ සුතය අනුග්‍රහිතය. එහෙම නැත්නම් අහලා යම් දැනුමක් ඇති කරගෙන සුතමේ වශයෙන් ඇති කරගන්නා අනුග්‍රහය සෑහෙන්න අපේ භාවනාවට ප්‍රයෝජනවත් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ සර්වතා සර්වඥතා ඥානයකින් දැකලා බුදු නුවණකින් දැකලා තමයි මේ ධහම දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඊට මෑත කාලේ ඉන්න මේ එක පැත්තකින් බොහොම කෙටි නැත්නම් පටු අවබෝධයක් තියෙන කෙනෙක් කියන දෙයක් වගේ නෙමෙයි ලෞතර බුදු කෙනෙක් කියන දෙයක් හාත්පසින් දැකලා ආයි අඩුවක් නැතුව තමයි බුදුරජාන් වහන්සේ බුදුනුවණින් දැකලා යමක් විග්‍රහ කරන්නේ. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් පිරිසක් වශයෙන් ඒ බුදුරජාන් වහන්සේ කිව්වේ මොකද්ද? බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ කොහොමද සඳහන් වෙන්නේ කියලා නැවත නැවත විග්‍රහ කළ බැලීම ආපසට හැරිලා බැලීම ඒවාට නිවැරදි අර්ථකතන සපයාගෙන ඒවා නිවැරදිව විග්‍රහ කර ගැනීම ඇත්තටම අපි යන මාර්ගය පිරිසුදු කරගන්න සෑහෙන්න ඉවහල් වෙනවා. එතකොට මේ භාවනා වැඩසටහන සඳහා මම මාතෘකා වශයෙන් තියාගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන සාමුගිය සූත්‍රය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා වග්ගයේ තමයි මේ සාමුගිය කියන සූත්‍රය හම්බෙන්නේ. එතකොට මේ සාමුගිය සූත්‍රය දේශනා කරන්නේ ආනන්ද සාමින් වහන්සේ. එක්තරා අවස්ථාවක ආනන්ද සාමින් වහන්සේ වැඩම කරනවා කෝලිය ජනපදයට වැඩම කළා. එතන ඒ කෝලිය ජනපදයේ තියෙනවා සාමෝග කියලා නියම් ගමක්. එතකොට ඒ සාමෝග කියන නියම් ගමේ ඉන්න ව්‍යග්ගපජ්ජ කියන පිරිසට තමයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. එතකොට ආනන්ද සාමීන් වහන්සේ වැඩම කළා කියලා අහපු ඒ ව්‍යග්ගපජ්ජ කියන කෝලීය ජනපද වාසීන් ආනන්ද සාමීන් වහන්සේව හම්බ වෙන්න එනවා. හම්බෙන්න ආවට පස්සේ ආනන්ද සාමීන් වහන්සේ කියනවා මේ ලෞතර බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ නුවණින් හාත්පස පැතිර ගියේ බුදු නුවණකින් මෙන්න මේ විදිහට මේ සත්වයින්ගේ පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිස ඒ වගේම ශෝක කිරීම වැළපීම් වලින් මිදීම පිණිස ඒ වගේම නිවැරදි මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස ඒ වගේම නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පාරිශුද්ධි ප්‍රධානී අංග හතරක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ බඳු පිරිසුදු භාවයක් සත්වයන් තුළ ඇති කර ගැනීම සඳහා යෙදී යුතු වීරයන් හතර ආකාරයක් ගැන අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ හතර ආකාර වීරයන් කෙනෙක් සත්වයක් තුළ නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා නම් පුජ්‍යලයක් තුළ පිරිසුදු භාවයක් ඇති කර ගැනීම සඳහා පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා උවමනා වෙන පධානියංග එහෙමත් නැත්නම් වීරය වැඩිම් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ප්‍රධානියංග හතර මොනවද කියන එක මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. එකක් තමයි සීල පාරිශුද්ධි පදානියං. සිල් පිරිසුදු කර ගැනීම සඳහා වමනා කරන වීරය. ඊළඟට කියනවා චිත්ත පාරිශුද්ධි පදානියංග. හිත පිරිසුදු කර ගැනීම සඳහා වමනා කරන වීරය. ඊළඟට පෙන්වනවා ditthi පාරිශුද්ධි පදානියංග. දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම සඳහා වමනා කරන වීරය. ඊළඟට පෙන්වනවා විමුක්ති පාරිශුද්ධි පදානියංග. හිතේ විමුක්තියක්, නිදහස් භාවයක්, කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් ඇති කර ගැනීම සඳහා ඇති කරගත යුතු වීරය. ඔන්න ආකාරයෙන් හතර ආකාර වූ වීරයක් එහෙම නැත්නම් මේ පිරිසුදු බව පිණිස පාරිශුද්ධිය පිණිස ඇති කරගත යුතු වීරයන් හතරක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපි ඊයේ සාකච්ඡාවට ගත්තේ මේකෙන් සීල පාරිශුද්ධි පදානියංග කියන කොටස. එතෙන්දී ඉතින් අපි විස්තර කරා දැන් මේ ආනන්ද සාමින් වහන්සේ විස්තර කරනවා යම්කිසි ශ්‍රාවකෙක් ඔන්න තමන්ගේ සීලය පුළුවන් තරම් පිරිසුදු ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා. අපි තුමු භික්ෂුන් වහන්සේ කෙනෙක් භික්ෂුණීන් වහන්සේ නමක් නම් ඒ Tamanට පැවරලා තියෙන එහෙම නැත්නම් Taman සමාදන් වෙලා තියෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උත්කෘෂ්ඨ අන්දමින් රකින්න උත්සාහත් වෙනවා. බොහොම අවංකව උත්සාහත් වෙනවා. මේ කාටවත් පේන්නවත්, කැපිලා පේන්නවත්, හුවා දක්වන්නවත් නෙමෙයි. මේකේ ප්‍රයෝජනේ සලකලා මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන බොහොම අවංකව ඇතුළතට නැමිලා මේ සීලය ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි ඉන්ද්‍රිය සංවර සීලයක් අන රකින්න උත්සාහත් වෙනවා. මොකද මේ ඉන්ද්‍රයන් ඔහේ යන්න ඉඩ හැරියොත් කැමති කැමති දේවල් බලන්න ගියොත් සද්ද කැමති කැමති දේවල් අහන්න ගියොත් නාසයෙන් කැමති කැමති දේවල් ආග්‍රහණය කරන්න ගියොත් දිවට කැමති කැමති දේවල් රස විඳින්න ගියොත් කයට කැමති කැමති දේවල් ස්පර්ශ කරන්න ගියොත් ඔන්න අපි කිසිම ඉන්ද්‍රයන්ගේ ආරක්ෂාවක් නැතුව ඔහි ඉබාගාතේ යන්න දීලා සියලු දොරටු විවෘත කළා වෙනවා. නමුත් එක අතකින් අපිට මේ ඉන්ද්‍රයන් තිබුණ පමණින් ඒවා පූර්ණ විවෘත භාවයකට යන එක සුදුසු නැහැ. අන්න සංවෘත කරගෙන ඉන්ද්‍රයන් ජීවත් වෙන සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කෙලවරක් නැතුව මේ විවෘත කරපු ඉන්ද්‍රයන් හරහා අපේ ඇතුළට කෙලස් උදාහරණයක් වශයෙන් අපි යම්කිසි ඔරුවකින් අපි හිතමු ගැඹුරු ගඟක වගේ අපි ගමන් කරනවා නම් අපි හිතමු මේ ඔරුවේ සිදුරක් ඇති වුණොත් එහෙම මේ සිදුර හරහා ඔන්න ඇතුළට වතුර එනවා. අපි කොයිතරම් මේ වතුර එළියට දදා එමෙතන් ඉහ ඉහ හිටියත් අර ඇතුළට එන ඒ සිදුර වැහුවේ නැත්තම් කවදාවත් මේක ඉහළ ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඇතුළට නිරන්තරයෙන්ම වතුර එනවා. අන්න ඒ වගේ තමයි අපි මේ ඇතුළට කෙලස් එන එක මේ ඉඳුරන් හරහා ඇස කනනාසාදී ඉඳුරන් හරහා ඇතුළත අලුතෙන් කෙලස් හටගන්නා එක නවත්ත ගන්න අපි සෑහෙන්න උත්සාහයක් දරන්න වෙනවා. මොකද දැනටමත් අපේ සිත් සතන් තුළ සෑහෙන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. හිතා ගන්න බැරි තරම් අප්‍රමාණ කෙලෙස් ප්‍රමාණයක් දැනටමත් අපි පොදි ගහගෙන ඉන්නවා. ඒ නිසා ඒ ගොඩට තවත් එකතු වෙන්න පටන් ගත්තොත් මේක කවදාවත් ඉවරයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවන්තයෙක් තේරුම් ගන්නවා එහෙනම් මේ ඇස කනනාසාදී ඉන්ද්‍රයන් යම් පමණකට দমনය කරගෙන යම් පමණකට සංවෘත කරගෙන ජීවත් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා යා දේවල් තිබුණ පළියට බලන්න යන්නේ නැහැ. දේවල් ඇහුණ පළියට අහන්න යන්නේ නැහැ. ගඳ සුවඳ බලන්න පුළුවන් හැකියාව තිබුණ පළියට ඒවා කරන්න යන්නේ නැහැ. දිවෙන් ඕනම දෙයක් රස විඳින්න පුළුවන්කම තිබුණා කියලා ඒවා දිවෙන් රස විඳින්න යන්නේ නැහැ. කයින් ඕන තරම් දේවල් ස්පර්ශ කරන්න තිබුණා කියලා ඒවා ස්පර්ශ කරන්න යන්නේ නැහැ. එයා පරිස්සම් වෙනවා තමන්ට මේ ලැබිච්ච ඉඳුරන් ටික පරිස්සමෙන් පරිහරණය කරන්න. ඔන්න ඉන්ද්‍රිය සංවර සීලේනුත් ඔන්න කෙනෙක් සමන්විත වෙනවා. ඒ වගේමයි පුළුවන් තරම් තමන් ඇසුරු කරන දේවල් පරිහරණය කරන දේවල් නුවණින් පරිහරණය කරන්න උත්සාහත් වෙනවා. අපි හිතමු සේනාසනයක් පරිහරණය කරනකොට, gedarak පරිහරණය කරනකොට මේ පරිහරණය කරන දේ හරහා කෙලෙස් ඇති නොවන විදිහට, මාන්නයක් ඇති නොවන විදිහට, ලොකු තණ්හාවක් ඇති නොවන විදිහට, ඒක හරහා ද්වේෂයක් ඇති නොවන විදිහට පරිහරණය කරන්න උත්සාහත් වෙනවා. අපි හිතමු අපි gedarakට යනකොට මේ gedara මගේයි කියලා ලොකුවට අරගෙන මේ gedara අනිත් අයගේ ගෙවල් වලට වඩා හරි ලස්සනයි. මේකේ තට්ටු ගානක් තියෙනවා. මට විතරයි මේ වගේ ගයක් තියෙන්නේ. මං විතරයි මේ මේ ගෙදරට අයිතිකාරයා. ওই විදිහට අපි මේ ගේ ආශ්‍රය කරගෙන අපි දේවල් හිතන්න ගත්තොත් ඔන්න ඒ ගේ හරහා අපිට ලොකු කෙලෙස් ගොඩක් ඇති වෙනවා. ඒ වගේම අපි අඳින පැළඳුන අඳින පැළඳින ඇඳුම් ඇඳුම් පැළඳුම් හරහාත් අපි හිතාගත්තොත් මේ මේ ඇඳුම ඇඳහා මම තමයි කැපිලා පේන්නේ මම තමයි ලස්සන අනිත් අය ඒ තරම් මන් තරම් ලස්සන නැහැ මට විතරයි මේ වගේ ඇඳුමක් තියෙන්නේ කියලා ඔන්න අපි හිතන්න ගත්තොත් අපි මේ අඳින්න පළඳින ඇඳුම් හරහා පවා කෙලෙස් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ ඇසුරු කරන දේවල් හරහා පුළුවන් තරම් කෙලෙස් ඇති නොවන ආකාරයෙන් ඔන්න ඉන්න පටන් ගන්නවා. ඒ හින්දා අපි මේ දේවල් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. ආහාරයක් ගන්නකොට තේරුම් ගන්නවා ඇයි මේ ආහාර ගන්නෙ. මේ කුසගිනි නිවා ගන්න. Brahmacharya ජීවිතයක් ආරක්ෂා කරගන්න. මේ ශාසනයේ කටයුතු ටික කරගෙන යන්න. නැත්තම් මේ බුදුරජාන් වහන්සේගේ මාර්ගය අනුගමනය කරන්න. මේ කයට ආහාර ටික ලැබුණ නැත්නම් මේ කය දුර්වල වෙලා අඩපණ වෙලා මිය යනවා. ඒ නිසා මේ කය නඩත්තු කරගන්න ඔන්න මේ ආහාර ටිකක් දෙනවා. කියලා අන්න මේ ආහාරයේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. ඒ වගේමයි ඇඳුම් පැළඳුම් වල ප්‍රයෝජනේ පළඳ සලකලා අඳිනවා පළඳිනවා. ඒ වගේමයි නිවසක නැත්නම් සේනාසනයක ප්‍රයෝජනේ තේරුම් අරගෙන අන්න ඒක පරිහරණය කරනවා. බෙහෙත් හේත්වල ප්‍රයෝජනේ තේරුම් අරගෙන ඒවා පරිහරණය කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට ප්‍රත්‍යසන්නිච්චිත සීලයක් දේශනා කරනවා. මේ විවිධාකාර අපේ ජීවිතයේ එදිනදා පවත්වා ගැනීම සඳහා වමනා කරන මේ নানা ප්‍රකාර දේවල් පරිහරණය කරද්දී උත්සාහත් වෙන කොහොමද මේව හරහාත් කෙලෙස් පහළ නොවන ආකාරයෙන් ජීවත් වෙන්න. උඩඟුකමක් ඇති කරගන්නේ නැහැ මේවා ලොකුවට Tamanට තිබුණා කියලා. දේවල් ලැබුණේ නැහැ කියලා ඒ හරහා ද්වේෂයක් ඇති කරගන්නෙත් නැහැ. පුළුවන් තරම් මේ දේවල් හේතුන් නිසා ඔන්න ලැබිලා තියෙනවා. එහෙනම් හේතුන් නිසා මට ලද ලැබිලා නැහැ කියලා බොහොම උපේක්ෂා සහගතව නුවණින් කල්පනා කරලා දේවල් පරිහරණය කරනවා. ඉතින් මේ ආකාරයෙන් අපි ටික ටික උත්සාහවත් වෙනවා නම් ඔන්න සීලය පිරිසුදු කරගන්න. සීලය තව තව ශක්තිමත් කරගන්න. අනුමත්තේසු වජ්ජේසු බහදස්සාවිනෝ. මොකක් හරි මගේ අතින් පුංචි හෝ අඩුපාඩුවක් වැරද්දක් මේ සීලේ තියෙනවා නම් අන්න ඒ ගැන පොඩ්ඩක් හිතේ බියක් සැකක් ඇති කරගෙන අන්න උත්සාහත් වෙනවා ඒ අඩුතැන් ටික පුරව ගන්න. ඒ අඩුතැන් ටික තව ටිකක් නුවණින් තේරුම් අරගෙන සතිමත්ව ඉඳලා මෙන්න මේ තැන්වල තමයි මගේ අතින් සීලය අපිරිසුදු වෙන්නේ. මේ තැන්වලදී තමයි මගේ ශික්ෂාපද ටිකේ යම් අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ කියලා අන තමන්ම තේරුම් අරගෙන ඒ අඩුපාඩු වෙන තැන් ටිකේදී සකස් කරගන්නවා. මෙන්න මේ අවස්ථාවවලදී අඩුපාඩුවක් සිද්ධ වෙනවා කියලා තමන්ටම තේරුණා. අන්න ඒ අඩුපාඩු වෙන තැන් ටික ඔන්න සකස් කරගන්නවා. ටික ටික ඔන්න සීලයෙන් පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අන්න Tamanට ලොකු හිතේ සතුටක් ප්‍රමෝදයක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද අර හිත Tamanට දැන් චෝදනා කරන්නේ තමන් දැන් මේ ඉස්සරහට යන ගමනට සුදුසු පුජ්‍යලයෙන් බවට ටික ටිකපත් වෙලා සත්පුරුෂ භූමියට පැමිණිලා තමනුත් කල්යාණ පෘ탁ජනෙක් බවට නැත්තම් මේ සත්පුරුෂයෙක් බවට ඔන්න ටික ටිකපත් වෙලා එතකොට භාවනාවක් කරන්න ඇහැ පියාගත්තාම අර සීලයෙන් මෙන්න මෙතන අඩුපාඩුවක් වෙලා තියෙන අය මෙන්න මේ තැන්වල දුර්වලකමක් වෙලා තියෙන අය අනිත් අයට මගේ අස්පිරිසුදු සීලය හරහා අවඩක් සිද්ධ වෙලා තියෙනවාය කියලා හිත වැරදි පෙන්වලා දෙන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට හිතේ තියෙන එක්තරා අන්දමකින් සතුටක්. හිතේ තියෙන එක්තරා අන්දමකින් සැහැල්ලුවක්. මොකද මේ කලින්ට වඩා දැන් තමන් සිල්වත්. කලින්ට වඩා හිතේ තියෙන්නේ සතුටක්. කලින්ට වඩා හිතේ තියෙන සැහැල්ලුවක්. කලින්ට වඩා හිතේ තියෙන ප්‍රමෝදයක්. මෙන්න මේ සැහැල්ලුව ප්‍රමෝදය සතුට අන්න ඊළඟ පියවරට යන්න සෑහෙන උදව්වක් සපයනවා. මොකද මේ නිවැරදි සීලයකින් ඒ ලැබෙන කුළු ගැන්වීම, ඒ ලැබෙන නිවැරදි මාර්ගයට යොමු කිරීම, එහෙම නැත්නම් සමාධියකට තුඩු දෙන සීලයක් බවට පත්වීම. සමාධි සංවත්තනික සීල කියලා කියනවා. අන්න වගේ මේ සමාධියකට තුඩු දෙන සීලයක් අපි සතුව තියෙනවා නම් අන්න ඊළඟ පියවරට ඉබේම අන්න යන්න අවස්ථාව සැරසෙනවා. ඒ නිසා අපි මේ පාරිශුද්ධි පදානියංග හරහා සීල පාරිශුද්ධි පදානියංගයේදී අපි උත්සාහත් වෙන්න වෙනවා මේ සීලය ගැනම මදක් විපරම් කළා කොහේ හරි තැනක මගේ සීලේ දුර්වල තැනක් තියෙනවා නම් ඒක තමන්ම හදා ගන්න ඕනය කියලා අන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් මේ අවස්ථාව පහු කරාට පස්සේ ඔන්න ආනන්ද සාමින්හන්සේ මේ සාමුගිය සූත්‍රයේදී විස්තර කරනවා මොකද ඊළඟ පාරිශුද්ධි පදානියංග මේ සත්වයන්ගේ පිරිසුදු භාවය ඇති කර ගැනීම පිණිස හේතු වන ඊළඟ වීරය මොකද්ද කියන එක. උන්වහන්සේ ඊළඟට අහනවා මෙන්න මේ විදිහට කතමංච ව්‍යග්ගපජ්ජා චිත්ත පාරිශුද්ධි පදානියංගං. ඔන්න චිත්ත පාරිශුද්ධි පදානියංග කියලා ඔන්න මේ සිත පිරිසුදු කිරීම සඳහා උදව් වෙන වීරයන් වීරයක් ගැන ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද මෙන්න මේ චිත්ත පාරිශුද්ධි පදානි අංගය කියලා විස්තර කරන්නේ අත් වශයෙන්ම කියනවා නම් අර සතර ධාන සම්බන්ධයෙන් තමයි විස්තර කරන්නේ. ඉද බ්‍යග්ගපජ්ජා භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ සූත්‍ර පිටකේ ප්‍රථම ධානය විස්තර කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේ සමාධියක් හිතේ ඇති කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් අපි කතා කරොත් දැන් අපි හිතමු කෙනෙක් ඔන්න පරයන්කයට වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන ඔන්න නාසිකාග්‍රයේ සිහිය පිහිටවනවා. දැන් එයා උත්සාහත් වෙනවා මේ කය තුලට හිත ගන්න. අපි දවාලෙදිත් කතා කළා අපේ හිත සාමාන්‍ය මේ කය තුල ඉන්න කැමැත්තක් නැහැ. එයා කැමති සාමාන්‍යයෙන් අතීත දේවල් එක්ක පැටලි පැටලි ඒ මොනා හරි මතක සටහන් අරගෙන ඒවයේ අතරමං වෙලා ඉන්න අපේ හිත හරි කැමති. ඒ වගේමයි මොනා හරි අනාගතේ කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කර කර සැලසුම් හදා හදා එහෙම නැත්නම් අනාගතේ මෙන්න මේ මේවා වෙයි කියලා යම්කිසි හිතේ අසහනයක් ඇති කරගෙන මොකක් හරි චකිතයක් බියක් ඇති කරගෙන ඒවැයම තරැන්දි තරැන්දි ඉන්න ඒවැයම මේ මේ নিමග්න වෙලා ඉන්න අපේ හිත හරි කැමති. නමුත් මේ වර්තමානයේ මේ කය ඇතුලේ හිත පවත්වන්න මේ කයත් එක්ක ඉන්න හරිම අකමැති. මොකද මේ කයට හිත ගැනීම එකාතකින් හරි සරලයි එකාතකින් හරි ඒකාකාරයි. මොකද මේ කයට හිත ආවහම අර තරම් හිතේ ලොකු මේ මුලදී ඒ තරම්ම හිත ප්‍රමෝදමත් වෙන ගතියක් නැහැ. දැන් අපි හිතමු මොකක් හරි අපි රූපවාහිනී ඉස්සරහට ගිහිල්ලා ඔන්න චිත්‍රපටියක් බලනවා. ඉතින් එතෙන්දී ආයි බලෙන් මේ හිත ගෙනහිල්ලා ඒ චිත්‍රපටියේ පවත්වන්න අවශ්‍ය නැහැ. ඒ චිත්‍රපටියේම තියෙනවා තණ්හාව හරහා අවිද්‍යාව හරහා මේ හිත ඇද බැඳ ගන්නා ස්වභාවය. නමුත් දැන් අපි මේ කයට ගෙනල්ලා ඔන්න හුස්ම රැල්ලක හිත තියන්න උත්සාහත් උනාට මේ හුස්ම රැල්ලේ නැහැ අර වගේ විචිත්‍ර භාවයක්. අර වගේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් හිත ඒ තුල රඳව ගන්න ස්වභාවයක් මේ හුස්ම රැල්ලේ නැහැ. මේ හුස්ම රැල්ල කියන්නේ එකතකින් බොහෝම නික්ලේශී අරමුණක්. එතකොට මේ බඳු නික්ලේශී අරමුණක හිත පවත්වන්න නම් අපි සෑහෙන්න වීරියක් දැරිය යුතු වෙනවා. ඒක උත්සාහයෙන්ම කළ යුතු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි ධර්ම ගෞරවයෙන් සංඝයා කෙරෙහි සංඝ ගෞරවයෙන් අන්න අපි යෙදিলা කළ යුතු වෙනවා. මොකද අපේ හිතට මෙබඳු මේ නිකලස් අරමුණක ඉඳලා කිසිම පුරුද්දක් නැහැ. ඒ නිසා අපි නැවත නැවත නැවත නැවත මේ හිත ඒ නිකලස් අරමුණේ තිය තිය තමයි පුරුදු කරන්න වෙන්නේ. ඉතින් ඒ හිත ආයෙත් දුවනවා අතීතයට, ආයෙත් දුවනවා අනාගතයට. ඔන්න අපි ආයෙත් මැදිහත් වෙලා ආයෙත් අර නිකලස් අරමුණේ තියෙනවා. ඔන්න ආයෙත් හිත දුවනවා අතීතයට, ආයෙත් හිත දුවනවා අනාගතයට, ආයෙත් අපි මැදිහත් වෙලා අර නිකලස් අරමුණේ තියෙනවා. පින්වත් මෙන්න මේ විදිහට දහස්වර සිය දහස්වර අපිට කරන්න වේවි. අපේ හිත මේ නිකලෙස් අරමුණේ තියෙන නික්ලේශී භාවය මේ නිකලෙස් අරමුණේ තියෙන සැහැල්ලු ස්වභාවය මේ නිකලෙස් අරමුණේ තියෙන දුක් දුකින් අඩු ස්වභාවය හඳුනා ගන්න තාක් මොකද මේ තාක් මේ හිත හිතන්නේ අපි අපේ හිත හිතන්නේ මේ එළියේ තමයි සතුට තියෙන්නේ කියලා. තියා හැම තිස්සෙම එළියටම දුවනවා. තියා හිතනවා මේ එළියේ දේවල් අතීත දේවල් මතක් කරලා අරගෙන ඒවත් එක්ක ඉඳීම තුලින් ලොකු සතුටක් ලැබෙයි කියලා. ඉතින් ආ අතීත දේවල් අල්ලගෙන දුවනවා. මත අනාගත සැලසුම් ඔස්සේ යෑම තුලින් අනාගත සිහිනමවමවා ජීවත් වීම තුලින් ලොකු සතුටක් ප්‍රමෝදයක් වින්දනයක් ලැබෙයි කියලා අපේ හිත හිතනවා. ඉතින් එයා අනාගත දේවල් ඔස්සේ දුවනවා. ඉතින් මේ බඳු අතීතයෙන් අනාගතයෙන් මුදවලා මේ සරල වර්තමානයකට ගන්න අපිට සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. එතකොට අපි හිතමු කෙනෙක් මේ ප්‍රයත්නය දරලා දරලා අපි යම් පමණකට සාර්ථක වුණොත් ඔන්න අපි හිතමු ඒ හිත ඔන්න ළඟ තියෙන හුස්ම රැලි 10ක 15ක 20ක 30ක 50ක එක දිගට ඔන්න ඉන්න පටන් ගන්නවා. අන්න දැන් ඒ හිතට පුළුවන් මේ ඔන්න හුස්ම රැල්ලක් ආස්වාසයක් පට හමු වෙනවා ඒකෙත් ඔන්න සතිමත්ව ඉන්නවා. ප්‍රස්වාසයක් හම්බ වෙනවා ඒකෙත් සතිමත්ව ඉන්නවා. ආය ආස්වාසයක් හම්බ වෙනවා ඒක සතිමත්ව ඉන්නවා. ආය ප්‍රස්වාසයක් හම්බ වෙනවා ඒකෙත් සතිමත්ව ඉන්නවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එයා පාවිච්චි කරන මේ හුස්ම හිත වර්තමානයට ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. මේ හුස්ම නිරන්තරයෙන්ම වර්තමානයේ තියෙන්නේ. ඒ නිසා මේ වර්තමානයේ නොමිලේ ලැබිච්ච, નિરાයාසයෙන් ලැබිච්ච හුස්ම පාවිච්චි කරනවා වර්තමානයේ හිත රැඳවීමේ උපක්‍රමයක් වශයෙන්. ඉතින් මේක සාර්ථක වුණොත් ඔන්න වර්තමානයේ අපි දුම් විනාඩි 5ක් ඔන්න හිත ඉන්නවා. ආයෙත් ඔන්න හිත පිට ගියා. ඔන්න දැන් සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න හිත පිට ගියා කියලා. එතකොට අර කලින් තරම් මුලා වෙන්නේ නැහැ. අපි හිතමු කලින් නම් ඔන්න විනාඩි 5ක්ම අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙලා හිටියා. ඔන්න අපි හිතමු විනාඩි 5කට පස්සේ තමයි මතක් වුණේ ආ මේ හුස්ම රැල්ලේ හිත රඳවන්න ඕනේ කියලා. අපි හිතමු දැන් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මෙච්චර විනාඩි 5ක් යන්නේ නැහැ අර මතක් වෙන්න. ඔන්න විනාඩි 4න් මතක් වෙනවා මේ හුස්ම රැල්ලට හිත ගන්න ඕනේ කියලා. ඊළඟට තව ටිකක් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඔන්න විනාඩි 3න් මතක් වෙනවා. තවත් ටික සතිය දිනු වෙනකොට විනාඩි 2න් මතක් වෙනවා. තවත් සතිය දිනු වෙනකොට ඔන්න විනාඩියෙන් මතක් වෙනවා. තවත් සතිය දිනු වෙනකොට ඔන්න තප්පරෙන් දෙකෙන් මතක් වෙනවා. දැන් මේ ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ කියලා. එතකොට ඔන්න ආයිත් ගණන්ලා මේ හුස්ම රැල්ලේම තියෙනවා. අපි හිතමු දැන් ඔන්න හිතට තේරලා තියෙනවා මේ එළියේ ගිහිල්ලා වද විඳින්න ඕනේ නැහැ. එළියේ ගිහිල්ලා එළියේ තියෙන අරමුණු එක්ක දැවෙන්න, තැවෙන්න, පීඩාවට ලක් වෙන්න ඕනේ නැහැ. ඊට වඩා බොහොම ශාන්ත බොහොම නිකලෙස් දැවිලි තැවිලි වලින් අඩු මෙන්න මේ හුස්ම රැල්ලත් එක්ක Tamanට ඉන්න පුළුවන් කියලා ඔන්න අම්ම අවස්ථාවක හිතට තේරෙනවා. ඒ අවස්ථාවේදී අපිට ඕන උනත් දැන් හිත පිට යන්නේ නැහැ. දැන් ඔන්න හිතම තේරුම් අරගෙන මෙන්න මේ ආස්වාසය තුළ ඉඳීම ලොකු සුවයක්. ආස්වාසයත් එක්ක ඉඳීම ලොකු සහනයක්. ආස්වාසයත් එක්ක ඉඳීම ලොකු එකතකින් සැහැල්ලුවක්. කියලා අන්න හිතටම තේරුණාම ඔන්න හිත විසින්ම ඔන්න ආස්වාසයත් එක්ක ඉන්නවා. ඔන්න ප්‍රස්වාසයත් එක්ක ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට ඉන්නකොට ඔන්න හිතේ වර්තමාන මොහොතේ ඉන්න ගතිය වැඩිවීම නිසා අන්න බුදුරජාන් වහන්සේ උනන්දු කරනවා මේකේ මේ වර්තමාන අරමුණේ තව ටිකක් විස්තර බලන්න කියලා. එතකොට තේරෙනවා මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි 100% සමාන නැහැ. ඒවයි සුළුසුළු වෙනස්කම් තියෙනවා. ආස්වාසයේ සිසිල් ඔන්න ප්‍රස්වාසයේ උණුසුම් ආස්වාසය එක නාස්පුඩුවකින් දැනෙනවා ප්‍රස්වාසය වෙන නාස්පුඩුවකින් දැනෙනවා ඔන්න සුළු සුළු වෙනස්කම් තේරෙනවා. ඕක තව ටිකක් වර්ධනය වුණාම ඔන්න ආස්වාසය එක ආස්වාසයක් දිගයි තව ආස්වාසයක් කෙටි ප්‍රස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි කියලා ඔන්න මේවා අතර තියෙන සුළු සුළු වෙනස්කම් පවා තේරෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ තවදුරටත් උනන්දු කරනවා මේ ආස්වාසයක් කියන එක අපිට මුලින් වැටහෙන්න ටිකක් ගොරෝසු හරියක් පමණයි. නමුත් මේක ඊටාම සියුම්ව පටන් ගන්නවා. ඒ සියුම් තැනකින් පටන් අරගෙන තමයි මේ දැනීම ටික ටික වර්ධනය වෙන්නේ. ඊට පස්සේ දැනීමේ යම් උච්ච අවස්ථාවකට පැමිණිලා ඊට පස්සේ නොදැනී යනවා. ඊළඟට බොහොම කෙටි විරාමයකට පස්සේ ඔන්න ප්‍රස්වාසයක් පටන් ගන්නවා. ප්‍රස්වාසය ඊටාම සියුම්ව පටන් ගන්නවා. ආයෙත් ඔන්න දැනීම වර්ධනය වෙලා ඔන්න නොදැනී යනවා. සම්පූර්ණයෙන් නොදැනී ගියාට පස්සේ ඔන්න ආයෙ කෙටි විරාමයක් තියෙනවා. ඊළඟ ප්‍රස්වාසය පටන් ගන්නවා. ඔන්න ඒ වගේ චක්‍රයක් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුල තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. අන්න මේ ආස්වාස ප්‍රස්වාස මුළු කයම දැක ගනිමින් මේකේ මුළුල්ලම දැක ගනිමින් මුළු චක්‍රයම දැක ගනිමින් එයා පුළුවන් තරම් හික්මිලා කටයුතු කරනවා. දැන් අතපය හොල්ලන්න යන්නේ හිතේ අනවශ්‍ය කලබල කිරීම ඇති කරගන්න යන්නේ අතීතේට අනාගතේට හිත වට ගන්න යන්නේ නැහැ. පුළුවන් තරම් දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලම හොඳට নিমগ্ন වෙලා බලාගෙන ඉන්නවා. මේ নিমগ্ন වෙලා මේ තුලම දැන් මුළු ලෝකෙම අමතක කළා එන එන හුස්ම රැල්ලක් පාසා බලාගෙන ඉන්නවා නම් ඔන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරන් වහන්සේ කියනවා පස්සම් භයං කාය සංඛාරං අස්සසිසාමිති සික්කති. අන්න මේ හුස්ම රැල්ල ටික ටික ටික ටික තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ තැම්පත් වීම තේරුම් ගන්න ඕනේ මේ භාවනාවේ වර්ධනයක් කරහායි සිද්ධ වෙන්නේ. හැබැයි මේ මේ තැම්පත් වෙද්දී මේ අරමුණ හැබැයි සියුම් වෙනවා. අරමුණ සියුම් වෙනකොට අපිට තේරෙන්නේ සතිය දුර්වලුණා වගේ. මොකද මෙතෙක් මුලැමැදාගත් හොඳට දැනිච්ච ආස්වාසය ඔන්න දැන් මුලැමැදාග හොයාගන්න බැරි වෙන්න බැරි වෙන්න පටන් ගන්නවා. මුලදී හොඳට දැන් මේ මුලත් තේරුණා මැදත් තේරුණා අගත් තේරුණා. දැන් හැබැයි ටික ටික ටික ටික මේ මුල හොයාගන්නත් අමාරුයි මැද හොයාගන්නත් අමාරුයි අග හොයාගන්නත් අමාරුයි මොකද්දෝ දැනීමක් විතරයි තියෙන්නේ. ප්‍රස්වාසයේ මුල හොයාගන්නත් අමාරුයි මැද හොයාගන්නත් අමාරුයි අග හොයාගන්නත් අමාරුයි මොකද්දෝ දැනීමක් පමණයි තියෙන්නේ. ඉතින් අපි හිතුවොත් මේ අපේ සතිය දුර්වල වීම නිසාය මේක වෙන්නේ කියලා ඒක අපේ අනවබෝධයක්. මෙන්න මෙතෙන්දී තමයි සුතමේ ඥානයක් වැදගත් වෙන්නේ. අපි හොඳට මේ කටයුත්තේ නියලුණා නම්, අපි අඛණ්ඩව භාවනාව කළා නම්, අපිට මුලදී හොඳට මුලැමැදාග වැටහුණා නම්, ඊට අපේ හිත නින්දට වට ගන්නෙත් නැතුව හොඳට මේ ආස්වාස ප්‍රස්වාසයේම හිත පාත්වන් නම් ඒත් දැන් මේ අරමුණ සියුම් වෙනවන් නම් අන්න අපි තේරුම් ගන්න තියෙන්නේ මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ හතරවෙනි පියවර. මෙන්න මේකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හුස්ම තැම්පත් වෙනවා කියලා. හුස්ම සංසිඳෙනවා කියලා. මෙන්න මේ අවස්ථාවේදීත් අන්න බුදුරයන් වහන්සේ කියනවා සික්කති කියලා. අන්න යෝගාවචරයට සිද්ධ වෙනවා හික්මෙන්න ආයි හයියෙන් හුස්ම නොගෙන. අපි මේ වෙලාවදී ඔන්න හයියෙන් හුස්ම ගත්තොත් ආයිත් අන්න මුලට යනවා. මොකද මේ අරමුණ දැන් සියුම් වේගෙන තැම්පත් වේගෙන යන්නේ අන්නේ සියුම් වේගෙන තැම්පත් වේගෙන යන අරමුණට තැම්පත් වීම සඳහායි අපි අනුග්‍රහ කළ යුත්තේ. එහෙම නැතුව ආයෙත් මේ අරමුණ හෙල්ලුවොත් ආයෙත් මේ අරමුණ ගොරෝසු කළොත් ආයෙත් ඉතින් මුලට තමයි යන්නේ. ආපසට තමයි යන්නේ. නමුත් අපි මේ සුතමේ ඥානය ඇති කරගෙන අන් උත්සාහත් වෙනවා. දැන් නම් මේ හුස්ම රැල්ල තැම්පත් වෙනවා. ඊටාම සූක්ෂම වෙනවා. මම ආයෙත් මුලට යන්නේ නැතුව මට දැන් තියෙන්නේ මේ තැම්පත් වෙන හුස්ම රැල්ලට හොඳට තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි කියලා අන්න Taman තේරුම් ගන්නවා. මේකත් නිකන් හරි උපමාවකින් කියනවනම් පුංචි දරුවෙක් නලවනවා වගේ වැඩක්. ඉතින් මෙච්චර වෙලා අපි හිතමු ඔන්න පුංචි දරුවා අඬා අඬා හිටියා. දැන් ඉතින් අපි මේ මොනා හරි නැලවිලි ගීයක් කියලා පොඩ්ඩක් තට්ටු කළා. ඉතින් සොලවලා තොටිල්ලේ දාලා දැන් මේ දරුවව නලව නලව ඉන්නවා. දැන් අපි හිතමු දැන් දරුවව නලවමින් අපි ඉන්නකොට ඔන්න ටික ටික දැන් දරුවට ඈනුමක් යනවා. දැන් දරුවා නිදා ගන්න ඔන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි අපි දරුවා නිදා ගන්න පටන් ගන්නකොට තවත් මේක හයියෙන් හොලවන්න ගත්තොත් තොටිල්ල හයියෙන් සින්දු කියන්න පටන් ගත්තොත් දරුවා ආය හැරෙනවා. දැන් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ අර හොලවන එක අඩු කරන්න ඕනේ. හයියෙන් කියන එක අඩු කරන්න ඕනේ. ඒ වෙනුවට ඔන්න අපි ඕන නොකිය ඉන්නවා. එහෙම නැත්නම් දැන් තොටිල්ල හොලවන්නෙත් නැතුව ඉන්නවා. මොකද දැන් මේ දරුවා නැලවෙන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් දරුවා නිදියන්නයි හදන්නේ. මෙන්න මේ වගේ තමයි මේ හුස්ම රැල්ලත් දැන් මේ හුස්ම රැල්ල සංසිඳෙන්නයි පටන් ගන්න. ඒ නිසා අපි කර කර හිටියානම් මොනවා හරි මානසිකාරයක් එහෙම නැත්නම් මෙනෙහි කිරීමක් ඒ සියල්ල දැන් අතර කළා. අපි බරපතල විදිහට දැඩි වීරයකින් මේක දිහා බලන් හිටියානම් ඒකත් අඩු කළා. දැන් බොහෝම සියුම් වීරයක් පවත්වමින් අඩු වීරයක් පවත්වමින් අන්න මේ හුස්ම රැල්ලට තැම්පත් වෙන්න දෙන්න අවශ්‍යයි. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ වීරයයි සමාධියයි සමබර කිරීම තමයි ඊටාම සූක්ෂම කාර්යය. මොකද මේ භාවනාව කෙරෙන අතර වාරයේදී එහෙම නැත්නම් ප්‍රායෝගිකව මේ භාවනාවේ යෙදෙන අවස්ථාවේදී තමයි යෝගාවචරය තේරුම් ගන්නේ කොහොමද මේ වීරය වැඩි කරන්නේ කොහොමද මේ වීරය අඩු කරන්නේ කොහොමද හිත සමාධිමත් වෙන්න ඉඩ දෙන්නේ කියන මේ කරුණු යෝගාවචරයට ප්‍රායෝගිකව වැටහෙන්නේ මේ මේවා හරහා අභ්‍යාසයේ යෙදීම හරහායි මේ දේවල් අපි අහලා තිබුණට මදි මේවා හොඳට ප්‍රායෝගිකව අභ්‍යාසයේ යෙදෙනකොට තමයි තේරෙන්නේ මොකද්ද මේ වීරය අඩු කරනවා නැත්නම් වීරය වැඩි කරනවා කියන්නේ. මොකද්ද මේ හිතට සමාධි වෙන්න ඉඩ හරිනවා කියලා කියන්නේ. තැම්පත් වෙන්න ඉඩ හරිනවා කියලා කියන්නේ. ඒකට හොඳට හිත දැන් තැම්පත් වෙලා මේ අරමුණේම සියුම්ම ඉන්නවන්නම් අපි වැඩිය දඟලන්න දෙයක් නැහැ. අපි අත දාලා ආයි ලොකුවට කරන්න දෙයක් නැහැ. දැන් තියෙන ටිකක් මැදහත්ව පැත්තකට වෙලා මේ තැම්පත් වෙන හුස්ම රැල්ලට තව දුරටත් තැම්පත් වීම සඳහා අවස්ථාවක් දෙන්නයි තියෙන්නේ. දැන් අපි හිතමු අපි මේ කාර්යය සාර්ථක වුණා. දැන් අන්න හුස්ම රැල්ල හොඳට තැම්පත් වෙනවා. දැන් මේ අවස්ථාවේදී ඕනනම් අපිට මතක් කරගන්න පුළුවන් පොතේ පතේ තියෙනවා මේ හිත සමාධි ගන්න ගිහාම අපිට මූණ පාන්න වෙන ගැටලු කීපයක් සම්බන්ධයි. ඒකත් මෙතෙන්ට පොඩ්ඩක් මතක් කරගන්න එක සුදුසුයි. පටිසම්භිදා මාර්ගයේ මෙන්න මෙහෙම එකක් කියනවා අතීතානු ධාවනං චිත්තං වික්ඛේපානු පතිතං සමාධිස්ස පරිපන්තු. මෙන්න මේ විදිහට සමාධියට පටහැනි සමාධියට බාධා වෙන පරිපන්ත කියලා කියන ඒ காரணා හයක් පොත්පත්වල විස්තර කරනවා. දැන් අතීතයේ ඔස්සේ අපේ හිත දුවනවා නම් අන්න ඒක කියනවා ඒ හරහා හිත වික්ෂිප්ත වෙන්න ගන්නවා. හිත මේ අතීත මතක සටහන් අවදි කරලායි ගන්නෙ. ඒ හරහා හිත ඒ අතීත මතක සටහන් වල විසිරෙනවා. එතකොට අන්න අතීතය හරහා දුවන හිත කියන එක අතීතයට හරහා දිව කියන එක සමාධියට බාධාවක්. ඊළඟට පෙන්වනවා අනාගත පටිගංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ. දැන් අනාගත අපේක්ෂාවන් ඔස්සේ යනවා. අනාගත සිහින ඔස්සේ යනවා. අනාගත සැලසුම් ඔස්සේ හිත යනවා. ඉතින් ඒව හරහා ගියාම මොකද්ද හිතට වෙන්නේ? අන්න හිත වික්ෂිප්ත වෙන්න ගන්නවා. හිත නිකන් මේ වෙලාවේදී මොකක් වෙයිද මේ වෙලාවේදී මොකක් වෙයිද කියලා අන්න හිතේ ඇති වෙන වික්ෂිප්ත භාවයක්. හිතේ ඇති වෙන්නේ හරි අවිනිශ්චිත භාවයක්. අන්න සමාධියට බාධාවක්. ඊළඟට කියනවා ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං සමාධිස පරිපන්තු. දැන් හිත මලානික වෙන්න ගන්නවා. සමහරලාට හිත නිකන් සැඟ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ බඳු සැඟ වෙන මලානික වෙන ස්වභාවයක් තියෙනවා නම් හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න හිත වැටෙන තීන මිද්දේට. අන්න Taman දන්නේම නැතුව නිදි. හිත සමහරලාට දැන් සූක්ෂම වේගෙන ආවා. අරමුණ සියුම් වේගෙන ආවා. දැන් අරමුණ දැනෙන නොදැනෙන ගානයි. ඔන්න ඒ අවස්ථාවේදී තියෙන ප්‍රධානම බාධාව තමයි දෙන්නේ මේ තීන මිද්දේ. මොකද අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න මෙන්න මේ සියුම් අරමුණේ අවදීන් ඉන්නවා කියන එක ලොකු අභියෝගයක්. මොකද අපේ හිත රළු අරමුණක් එක්ක අවදීන් ඉන්නෝ. නමුත් අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න, ඒ බඳු සියුම් අරමුණකත් අවදීන් තියාගන්නවා කියන එක ලොකු දක්ෂතාවයක් හරහා තමයි දියුණු කරන්න වෙන්නේ. ඒ නිසා හිත සමාධිමත් වෙනකොට අරමුණ සියුම් වෙනකොට අපිට බොහෝ විට නිින්ද යනවා. ඉතින් ඔන්න ඊළඟ වාරයේත් උත්සාහත් වෙන්න වෙනවා කොහොමද මේ අරමුණ සියුම් වෙනකොට හිත අවදියෙන් තියාගන්න. අපිට ඔන්න පැය භාගයක් යනකොට ඔන්න අරමුණ හොඳට තැම්පත් වෙගෙන එනවා. සියුම් වේගෙන එනවා. ඔන්න පැය භාගයට පස්සේ දන්නේම නැහැ ඔන්න අපිටත් නිින්ද ගිහිල්ලා. ඔන්න ආයෙ ඔන්න පැය කාලයකට පස්සේ තමයි ඇහැරෙන්නේ. එතකොට එකාතකින් අන්න පැය කාලක් එකාතකින් අපතේ ගිහිල්ලා හැබැයි මෙතෙන්දී අපි නිින්ද යනවයි කියලා ආයි හයියෙන් හුස්ම ගන්නවත් එහෙම නැත්නම් නැගිටලා සක්මනට යන එකවත් නෙමෙයි සුදුසු. මේ වෙලාවේදී නිින්ද ගියාදෙන් මොකද තාම සතිය තියුණු වෙලා නැහැ. ඒ නිසා ඊළඟ වාරෙත් උත්සාහත් වෙනවා කොහොමද මේ තියුණු සතියකින් මේ සියුම් අරමුණේ ඉන්නේ කියලා අන්න තමන් උත්සාහත් වෙනවා. ඒක එකතකින් මේ සක්මනේදී කරන්න පුළුවන්. සක්මනේදී ටිකක් අපි විස්තර බලන්න ගන්නවා. අරමුණේ තව ටිකක් සූක්ෂම විස්තර ටිකක් බලන්න අරගෙන අන්න සතිය ටිකක් තියුණු කරලා ගන්නවා. උපවත් කරලා ගන්නවා. අන්නේ තියුණු සතියක් එක්ක ඊළඟට ඔන්න අපි පරයන්කට වාඩි වෙනවා. එතකොට අන්න අරමුණ සියුම් වේගන වේගන යනකොට අපේ සතියත් තියුණු නිසා හොඳට අවදිමත් බවක් තියෙන නිසා අන්න ඊටාම සියුම් අරමුණෙත් අවදියෙන් ඉන්න පුළුවන් ශක්තියක් හැදෙනවා. ඔන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ අරමුණ සියුම් වෙනකොට හිතට සැඟවෙන්න නොදී, ලීන වෙන්න නොදී, කම්මැලි වෙන්න නොදී අන්න අවදියෙන්ම තියාගන්න. බැරි වෙලාවත් අන්න හිත කම්මැලි වුණොත්, ලීන වුණොත්, මැල වුණොත් අන්න මෙතෙන්දි සඳහන් කරනවා ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං. අන්න ඒ හිත කම්මැලි වෙලා තීන මිද්දයට යටත් වෙනවා, යටපත් වෙනවා. අන්න ඒක සමාධියට බාධාවක්. ඊළඟට කියනවා අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපතිතං සමාධිස පරිපන්තෝ. ඔන්න තවත් වෙන ප්‍රශ්නයක්. මොකද දැන් සමහර වෙලාවට ඔන්න දැන් අපි ඕනට වඩා උනන්දු වෙලා. උදේ පාන්දර නැගිටිනවා. පාන්දර නැගිලා ඔන්න දැන් භාවනාවට වාඩි වෙනවා. සමහරලාට හරියට නිින්ද ගිහිල්ලත් නැහැ. එතකොට ඉතින් දන්නේම නැතුව හිත විසිරෙන්න පටන් ගන්නවා. දන්නේම නැතුව එක්ක පරයන්කේ නිින්ද යනවා. අපි තුමු සමහරලාට කන්නේ බොන්නේත් නැහැ හරියට ඔන්න ඕනට වඩා දැන් වීරය අධික වෙලා. රෑ නිදි මරාගෙන භවනා කරන්න හදනවා. සමහරලාට පින්වත්නි මේ බඳු අධික වීරය තමන්ගේ භවනාවට බාධාවක් බවට පත් වෙනවා. ඒකයි මෙතෙන්ද කියන්නේ අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපතිතං. ඕනට වඩා පග්ගහ වීරයක් කරන්න ගියොත් ඕනට වඩා අධික වීරයක් කරන්න ගියොත් එකම පරයන්කේදී පවා හිත උද්දච්චයට යනවා. හිත විසිරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් ක්‍රමානුකූලව හුස්ම රැල්ල තැම්පත් වෙනවා. ඊටාම සියුම් වේගන යනවා. එතෙන්දී අපි තේරුම් ගත යුතුයි දැන් මෙනෙහි කිරීම නතර කළ යුතුයි. දැන් අපි තවදුරටත් ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කර කර ඉන්නවා නම් අර සියුම් භාවයකට යන්න තියෙන හිත අපේ අර මෙනෙහි කිරීම හරහාම සියුම් භාවයට නොගින් ඉන්නවා. මොකද මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එක හරි ගොරෝසුයි. මේක හිතේ ඇති කරන විතර්කයක්. මෙන්න මේ ප්‍රබල විතර්කයම බාධාවක් බවට පත් වෙනවා හිත සියුම් වෙන්න. හිත තව ඊට වඩා සූක්ෂම භාවයකට යන්න අන්න අපි අර කරන අනවශ්‍ය වීරය හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ දේවල් ප්‍රායෝගිකව තේරුම් ගත යුතුයි. කොයි තා දුරට මෙනෙහි කළ යුතුද? කොතනින් පස්සේද මේ මෙනෙහි කිරීම නතර කළ යුත්තේ? අපිට මුලදී ආස්වාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් හිත පිට දුවනවා. ඒ නිසා අපි ආස්වාසය ප්‍රසවාසය නැත්නම් වම දකුණ කියලා සක්මනේදී නම් ඔන්න මෙනෙහි කරනවා. හැබැයි හිත ටික ටික ටික ටික එකඟ වෙන්න පටන් ගත්තට පස්සේ වර්තමානයේ හිත ඉන්න පටන් ගත්තට පස්සේ ඔන්න අපි පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙලා දැන් නම් හිත මේ අරමුණේම ඉන්නවා කියලා තේරුම් අරගෙන අන්න පොඩ්ඩක් අපි මෙනෙහි කිරීම නතර කරලා බලනවා මෙනෙහි නොකලත් හිත දැන් මේ අරමුණේම ඉඳීද ඔන්න අපිට තේරුණොත් එහෙම දැන් නම් මෙනෙහි කරන්න ඕනේ නැහැ හිත ඉන්නවා මෙන්න මේ අරමුණේ. දැන් ඔන්න වම් පාදයේ තියෙනකොට Tamanට දැනෙනවා. ඒ දැනෙන දැනීමත් එක්ක හිත ඉන්නවා. දකුණු පාදයේ පොළවේ තියෙනකොට ඔන්න ගොරෝසු බවක් දැනෙනවා, තද ගතියක් දැනෙනවා. අන්නේ තද ගතියේ ගොරෝසු ගතියත් එක්ක බොහොම නිශ්ශබ්ද මනසකින් ඔන්න ඉන්න පුළුවන්. දැන් හිත ආයේ දකුණ නෑ කියලා නැත්නම් වම කියලා ඔසවනවා, ගෙනියනවා කියලා මුකුත් කියන්න අවශ්‍ය නැහැ. හිත බොහොම නිශ්ශබ්දයි. බොහොම සංසුන් ඇතුලේ කතාව නතර වෙලා වගේ දැන් එබඳු ඇතුලේ කතාව නතර වෙච්ච සංසුන් හිතක් අන්න ඊටාම සමාධිමත්ව අන්න පාදයේ දැනෙන ස්පර්ශයත් එක්ක ඉන්නවා. ඔන්න එකාතකින් මෙබඳු අවස්ථාවක් යෝගාවචරයට අත්දකින්න පුළුවන් නම් අන්න එයාට තේරෙන කොයි තරම්නම් සැනසීමක් කොයි තරම්නම් සැහැල්ලුවක් කොයි තරම්නම් සංසිඳීමක් මේ සක්මන් භාවනාව හරහා Tamanට අත්දැක ගන්න පුළුවන්ද මොකද මෙතෙක් කාලයක් හිත කෙලවරක් නැතුව කියෝ කියෝ හිටියේ. කෙලවරක් නැතුව කෑයක ගහ හිටියේ. කෙලවරක් නැතුව අතෝරක් නැතුව දොඩමලු වෙලයි හිටියේ. ඔන්න දැන් මේ හිත සම්පූර්ණයෙන්ම දොඩමලු භාවයෙන් අතහැරිලා. දොඩමලු භාවයෙන් අත මිදිලා. බොහෝම සංසුන් වෙලා. බොහෝම නිශ්ශබ්ද වෙලා. තුෂ්ණීම් බුහතව ඔන්න මේ දැනෙන දෙයක් එක්ක ඉන්න පටන් ගන්නවා. ඔන්න පින්වත්නි අපි හිතමු ආස්වාස ප්‍රස්වාසය ගැන කතා කරොත් ඔන්න මේ ඊ타ම සියුම් හුස්ම බොහෝම නිශ්ශබ්ද මනසකින් ඒ හුස්ම රැල්ලේ මුලැමැද අග බලමින් ඔන්න වාසය කරනවා. ඔන්න මේ වගේ තත්වයකට එනවනම් මේ හුස්ම රැල්ලක් ඊටාම සුන්දර හුස්ම රැල්ලක් බවට පත් වෙනවා. මෙතෙක් කාලයක් හරීම ඒකාකාරී කිසිම රහක් නැති හුස්ම රැල්ල ඔන්න මේ මට්ටමට එනකොට හුස්ම රැල්ල හරීම සුන්දර හුස්ම රැල්ලක් බවට පත් වෙනවා. හරීම ලස්සන හුස්ම රැල්ලක් බවට පත් වෙනවා. දැන් ඊළඟ හුස්ම ගන්නෙ හරීම සතුටකින්. හරීම ප්‍රමෝදයකින්. මොකද හැම හුස්ම රැල්ලක් ගානේ හිතේ ප්‍රමෝදයක් ඇති කරනවා. හිතේ උත්තේජනයක් ඇති කරනවා. හිතේ එකතකින් මේ නැවුම් ගතියක් ඇති කරනවා. අන්න ආනාපාන සතිය හරහා ඔන්න යෝගාවචරය සුන්දර අවධියකට පිවිසෙනවා. අපි හිතමු දැන් මේ කටයුතු සාර්ථක වුණා නම් මෙන්න මේ තීන මිද්දේට වැටෙන්නේ නැතුව තීන මිද්දෙන් අත මිදෙලා ඒ බාධාවෙන් අත මිදෙන්න පුළුවන්. ඊළඟට තවත් මේ සමාධියට තියෙන බාධාවක් පෙන්නනවා අබිනතං තිත් අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ දැන් සමහර වෙලාවට අපි ඕනවට වඩා මේ අරමුණේ ඇලෙනවා මේ අරමුණ අල්ල ගන්න හදනවා අරමුණ ගැන අනවශ්‍ය ඇලීමක් ඒක තුල බැස ගැනීමක් සිද්ධ වුණොත් අන්න මේ දහම් ප්‍රතිපත්තිවල සඳහන් වෙනවා මේ හරහා හිත රාගයට බර වෙනවා. එහෙම රාගයට බර වුණොත් ඔන්න රාගසිතුවිලි පහළ වෙලා කාමච්ඡන්දේ හරහා ඔන්න ආයෙත් හිත විසිරෙන්න ගන්නවා. ඒකෙම තවත් පැත්තක් පෙන්නනවා අපනතං චිත්තං ව්‍යාපාදානුපතිතං සමාධිස පරිපන්තෝ. ඇතැම් වෙලාවක හිත පිටපැත්තට නැමිලා. හිත පිටපැත්තටයි තියෙන්නේ, බාහිරටයි තියෙන්නේ. අනේ හරහා ව්‍යාපාදයකට යන්නේ, හිතේ තරහක් ඇවිස්සෙන්නේ, කේන්තියක් යන්නේ, ඒ හරහාත් ඔන්න සමාධිය කැඩෙනවා. ඒ නිසා කොහොමද මේ හිත අනවශ්‍ය විදිහට අරමුණේ හිර කළා අරමුණේ ඇදලා බැඳලා තියාගන්නෙත් නැතුව ඒ වගේමයි අරමුණෙන් එළියට යන පැත්තකට දාගන්නෙත් නැතුව ඌමනා පමණකට විතරක් අරමුණ සමීපේ හිත පවත්වන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට ප්‍රායෝගිකව පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකවම තමයි යෝගාවචරයේකට බලන්න සිද්ධ වෙන්නේ මේ වෙලාවේදී හිතේ ස්වභාවය කොහොමද? මේ වෙලාව හිත අනවශ්‍ය විදිහට උද්‍යෝගයකින්ද ඉන්නේ? එහෙම නැත්නම් කිසිම උද්‍යෝගයක් නැද්ද? මේ වෙලාවේදී හිත අනවශ්‍ය විදිහේ ඇලිලා බැඳිලා ඉන්න ස්වභාවයකද තියෙන්නේ? එහෙම නැත්නම් මෙයා දැන් සාමාන්‍ය මධ්‍යස්ථ භාවයකින්ද ඉන්නේ? එහෙම නැත්නම් අතීතයක් අනාගතයක් අල්ලගෙන දුවන ස්වභාවයකද ඉන්නේ? එහෙම නැත්නම් සංසිඳිලා වර්තමානයේ ඉන්න ස්වභාවයක්ද තියෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ ඇතුළතට නැමිලා තමන්ගේ හිත නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන යෝගාවචරයෙකුට තමයි අවස්ථානුකූලව මේ කටයුත්තේ නියැලෙන්න පුළුවන්. එයා එතකොට අත්දැකීම් එක තේරුම් ගන්නවා. ඔන්න ඕනවට වඩා හිත මේ උත්සන්න වෙලා නම් ඕනවට වඩා හිත මේ වීරය වෙලා නම් අනවශ්‍ය විදිහට යාගේ හිතේ අධික වීරයක් ඇති වෙලා නම් අන්න පොඩ්ඩක් තැම්පත් කරලා සමාධි පැත්ත වර්ධනය වෙන්න ඉඩ හරිනවා. මොකද Taman තේරුම් ගන්න මෙච්චර වීරයක් අවශ්‍ය නැහැ. මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ ඊට වඩා අඩු වීරයක්. දැන් තියෙන්නේ හිතට තැම්පත් වෙන්න. ඒ වෙනුවට අපි හිතමු Tamanට තේරෙනවා හිත දැන් මලානික වෙලා හිතේ නැහැ කිසි සතුටක්. හිතේ තියෙන නිකාං නිින්ද යන ස්වභාවයක්. එහෙමනම් අන්න ආයෙ හිත අවදි කරලා ගන්න. ඔන්න ආයෙ පොඩ්ඩක් මෙනෙහි කිරීමක් පටන් ගන්නවා. ඔන්න යම් කිසි උපක්‍රමයක් යොදා ගන්නවා. අන්න ආයෙත් හිත අවදි කරලා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපිට ප්‍රායෝගිකව මේ භාවනාවේ යෙදෙනකොට අපේ හිත කෙලින් කරලා තියන්න වෙනවා. අපේ හිත වැටෙනකොට ආයෙත් ඔන්න යම් රුකුලක් දීලා වීරයක් යොදලා ඔසවා තබන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම ප්‍රායෝගික මාර්ගයක තමයි එතකොට මේ භාවනාව වැඩෙන්නේ. එතකොට අර බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේම පෙන්නන පස්සම් භයං කාය සංඛාරං අසසසාමිති කියන ඒ தত্ত্বය අපි හිතලා බැලුවොත් එක අතකින් අපිට තේරුම් ගන්නෙ තේරුම් ගන්න තියෙන්නේ ඒ මට්ටමේදී ඇත්තටම දැන් හිත විසිරිලත් නැහැ අනවශ්‍ය වීරයක ඇත්තෙත් නැහැ ඒ වගේමයි හිත නින්දර වැටිලත් නැහැ බොහෝම අවදිමත්ව ඊ타ම සියුම් හුස්ම රැල්ලක ඔන්න සමාධිමත් වෙලා මේකට අපිට සාමාන්‍යයෙන් උපචාර සමාධි මට්ටමක් කියලා කියන්න පුළුවන් ඊළඟට මේ සමාධි මට්ටම අපි හිතමු ඔන්න කෙනෙක් තව දියුණු කරනවා එයා මේ සමාධි මට්ටමේම ඔන්න විනාඩි 10ක් 15ක් 20ක් හිත පවත්වනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතම් යෝගාවචරයේකට ඔන්න මේ සමාධි නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. ඒක සමාලාට ආලෝක ස්වභාවයක් වශයෙන් මතුවෙන්න පුළුවන්. අන්න ඒ ආලෝක ස්වභාවයත් යම්සි කෙනෙකුට පහළ වෙනවා නම් සාමාන්‍යයෙන් මේකට උග්ඝහ නිමිත්ත කියනවා. ඉතින් ඒක නැත්නම් ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. ඉතින් මේවා පහළ වෙනවා නම් ඒක පාරට ඒවා දිහා බලන්න යන්නේ නැතුව අපි ඒකට යොදපු හේතු සම්පාදනය තවදුරටත් කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ආනාපාන සතියේම තවදුරටත් නිරත වෙනවා. Taman තේරුම් ගන්නවා දැන් මේ ආනාපාන සතියේ නියැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න නිමිත්තක් පහළ වෙලා ආලෝක ස්වභාවයක් පහළ වෙලා තමන්ගේ හිතේ නිකන් අවදිමත් භාවයක් ඇති වෙලා අර දවල් හඳක් පෑවෝ වගේ දැන් පොඩි නිමිත්තක් ආලෝක ස්වභාවයක් පහළ වෙලා කියලා තමන් තේරුම් අරගෙන තමන් කරගෙන ගිය වැඩේම නිරත වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් සමහර ලාට ඔන්න නිමිත්ත තව තව වර්ධනය වෙන්න ගන්නවා. තව තව ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා. ආවා ගියා කියන මේ ස්වභාවය වෙනුවට හොඳට නිකන් නාසිකාග්‍රේ ඉදිරියේ ඇවිල්ලා නතර වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් හුස්ම රැල්ල මේ නිමිත්තෙන් එනවා වගේ. එහෙම නැත්නම් ප්‍රාශ්වාසයේ නිමිත්තට යනවා වගේ. මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් මේ නිමිත්තත් එකට සමාන නැත්නම් එකට සමානුපාත වෙන ගතියක්. එකම රේඛාවේ පිහිටන ගතියක් සමාහට වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බඳු ස්වභාවයක් යෝගාවචරයේ අත්දැක්කොත් මේ தત્ත්වේ නැවත නැවත වෙන්නේ ඉඩහැරියට පස්සේ දැන් මේ නිමිත්තත් හොඳට තහවුරු වෙලා ස්ථිර වෙලා මේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියත් එක්කම දැන් පිහිටනවා නම් අන්නේ යෝගාවචරයට පුළුවන් දැන් ආනාපාන සතියෙන් නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් හිත අයින් කරලා ඒ වෙනුවට අන්න නිමිත්ත දිහා බලන්න පුළුවන්. ඔන්න දැන් අරමුණ වෙනස් කළා. දැන් ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය දිහා බලන්නේ නැහැ. ඒ වෙනුවට නිශ්චලව තමන්ගේ ඇස් ඉදිරි පිට තියෙන දැන් මේ ඇස් වහගෙන ඉන්නේ. හැබැයි වහගෙන හිටිය ඇස් වලට ආලෝකයක් පේනවා. මේ පේන නිමිත දිහා බලනවා. මේ බලන්නේ ඊටාම මු르දු විදිහට. බොහෝම සංයමයෙන්, බොහෝම හික්මිලා අතපය හොල්ලන්නේ නැතුව, හිත ගස්සගන්නේ නැතුව, අතීතේට අනාගතේට වට ගන්නේ නැතුව මේවා ගැන සැක හිතන්නේ නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මේ නිමිත්ත දිහා මේ ආලෝකයේ දිහා මෙන්න යෝගාවචරය බලාගෙන ඉන්නවා. එතකොට සමාහලට ඔන්න අපි හිතමු හිත පිට යනවා. ඔන්න ආයෙත් ගණන් නිමිත්තේම තියෙනවා. දැන් මොකද මේ නිමිත්තක හිත රඳවනවා කියන එක ආලෝක සංඥාවක හිත රඳවනවා කියන එක ආස්වාසයක ප්‍රස්වාසයක හිත රඳවනටත් වඩා සූක්ෂමයි. මොකද ආස්වාස ප්‍රස්වාසයක නම් දැනෙන දෙයක් තියෙනවා. දැන් මේ ආලෝක නිමිත්තක දැනෙන දෙයක් නැහැ. එතන තියෙන්නේ වහගෙන ඉන්න ඇහැට පෙනෙන දෙයක්. නිශ්චල දෙයක්. සෙලවෙන්නේ නැති දෙයක්. ඉතින් මේ සෙලවෙන්නේත් නැති ඇහැට පේන නැත්නම් වහගෙන ඉන්න ඇහැට පේන මෙබඳු නිමෙත්තක් නිමිත්තක හිත රඳවනා කියන එක එක අතකින් හරි අභියෝගයක්. නමුත් ඔන්න යෝගාවචරය නැවත නැවත මේ සමාධිය දියුණු කරන්න දියුණු කරන්න ඔන්න හැකියාවක් එනවා මේ නිශ්චලව තියෙන මෙන්න මේ ආලෝක ස්වභාවයේම හිත පවත්වන්න. අපි තුමු මේ විදිහට හිත පවත්වන්න පවත්වන්න ඔන්න හිත මේ ආලෝක ස්වභාවය තුලම නැත්තම් මේ නිමිත්ත තුලම ඉන්න පටන් ගන්නවා. දැන් එයා අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ වෙන කොහෙවත් යන්නෙත් නැහැ. දැන් මේ හිතේ මුළු ලෝකෙම නිමිත්ත පමණයි. මේ මුළු ලෝකෙම අමතක වෙලා දැන් මේ හිත මේ නිමිත්ත තුලම ඔන්න নিমগ্ন වෙන්න පටන් ගන්නවා. ඒක තුලටම බැස ගන්න පටන් ගන්නවා. ඒක තුලම බැසගෙන අපි හිතමු විනාඩියක් 5ක් 10ක් 20ක් ඔන්න ඒක තුලම ඒකාත්මීය වෙලා ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ මට්ටමක් තමයි අර්පණා සමාධියක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී ඔන්න විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා සහිත සමහර වෙලාවට ඔන්න ප්‍රථම ධානය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී සමහරලාට නිමිත්තට හිත නංවන ගතිය කියන මෙන්න මේ විතර්කයේ තියෙනවා. ඒ වගේමයි මේ නිමිත්ත තුලම හිත හැසිරෙන අන්නේ ਵਿਚාරය තියෙනවා. ඒ වගේමයි දැන් අතීතේට අනාගතේට යන්නේ නැතුව මේ නීවරණ වලට යට වෙන්නේ නැතුව හිතේ තියෙන එක්තරා අන්දමක ප්‍රමෝදයක් සතුටක් තියෙනවා. අන්න ප්‍රීතියක් තියෙනවා. ඒ වගේමයි කායික වශයෙන් සැහැල්ලුවක් තියෙනවා. කායික කය නිකම් පාවෙනවා වගේ යම්කිසි සැහැල්ලු ස්වභාවයක්. අන්න කයේ තියෙන අන්න සුඛයක් තියෙනවා. ඒ වගේමයි වෙනත් පිට දුවන්නේ නැතුව වෙනත් බාහිර අරමුණු වලට යන්නේ නැතුව මෙන්න මේ නිමිත්ත තුලම ඒකාග්‍ර වෙච්ච ස්වභාවයක් තියෙනවා. අන්න ඒකාග්‍රතාව කියන ගුණය තියෙනවා. මෙන්න මේ සමාධි අංග පහ හරහා නැත්නම් ධානාංග පහ හරහා පොතේ පතේ විස්තර කරනවා මෙන්න මේ මට්ටම ප්‍රථම ධානයේ කියලා. එතකොට යෝගාවචරයේක් ඔන්න පුරුදු වෙනවා මේ විදිහට මේ නිමිත්තක් ඇසුරු කරගෙන අන්න ප්‍රථම ධානයට සමවදින්න. එතකොට යාට ඒක ඒ ප්‍රථම ධානය තුළ ඉඳදී ලොකු සුවයක් තියෙනවා, සතුටක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. මොකද මෙතෙක් කාලයක් මෙබඳු සුවයක් එයා අත්දකලා නැහැ. එයා හිතන් හිටියේ එළියේ තමයි සතුට තියෙන්නේ කියලා. එළියේ තමයි සියලු සැප තියෙන්නේ, එළියේ තමයි සියලු සතුට තියෙන්නේ කියලා හිතන් හිටිය යෝගාවචරයාට මෙන්න තමන්ගේම සිත තුලින් තමන් තුලින්ම හිතාගන්න බැරි निराமிස ප්‍රීතියක් ඔන්න ප්‍රථම ධානයට සමවැදීම තුල අත්දකින්න. ඔන්න ඒකාතකින් යෝගාවචරයේගේ භාවනා ජීවිතේ අත්දකින්න පුළුවන් බොහොම සුන්දර අවධියක්. මොකද මුල්ම වතාවකට මෙබඳු ස්වභාවයක් අත්දකපු යෝගාවචරය බොහොම ප්‍රමුදිත භාවයකට පත් වෙනවා. ලොකු සතුට සතුටකට භුක්ති සතුටක් භුක්ති විඳිනවා. මොකද මෙතෙක් කාලයක් බොහොම පීඩාවකට පත් වෙච්ච කෙලවරක් නැති දොඩමලු වීම වලට ලක් වෙච්ච හිතක් තමයි මේ බොහොම නිශ්ශබ්දව බොහොම සැහැල්ලුවෙන් බොහොම සංසිඳිලා බොහොම ප්‍රමුදිතව මෙන්න මේ එක අරමුණක් තුල සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ. ඔන්න මේ தত্ত্বය අත්දකපු යෝගාවචරයෙක් අන්න හරියේ සතුටකින් සැහැල්ලුවකින් ඔන්න தත්ත්වය විස්තර කරනවා. මෙන්න මේ මේ වගේ ස්වභාවයකටපත් උනා. හරීම සුවයක් ජීවිතේ කවදාවත් මේ බඳු සුවයක් මං අත්දැකලා නැහැ කියලා අන්න යෝගාවචරයෙක් විස්තර කරනවා. මෙන්න මේ ප්‍රථම ධානය මට්ටම. හැබැයි ඔන්න කාලයක් මේක පුහුණු වෙනකොට යෝගාවචරයෙකුට තේරෙන්න පුළුවන් මේකෙන් තියෙනවා එන යන ගතියක්. මේ අරමුණට නැත්තම් මේ ආලෝක ස්වභාවයට නැවත නැවත හිත නංවන්න ඕනේ. ඒක හරි කරදරයි. ඒ වගේම මේ අරමුණ ඇතුලේ හිත හැසිරෙනවා. පොඩි චලනයක් තියෙනවා. ඒකත් හරි කරදරයි. කියලා අන්න යෝගාවචරයාගේ හිතේ සියුම් භාවය, සූක්ෂම භාවයේ වර්ධනය වෙනවත් එක්ක හොන යෝගාවචරයෙකුට තේරෙනවා. එතකොට එයා තේරුම් ගන්නවා මේ හිත එන යන ගතිය, මේ අරමුණට නැවත නැවත නංවන ගතිය හරිම ඕලාරිකයි. හරි රළුයි. ඒක නීවරණ වලට ළඟයි. ඒ වගේම මේ අරමුණ ඇතුලේ හැසිරෙන එක ඔබම ඔබ යන්නේක හරි රළුයි. නීවරණ වලට ළඟයි. ඉතින් මේ අරමුණට නැවත නැවත නංවන ගතියෙන් තොරව අරමුණේ එහෙ මෙහෙ ඔබමව චලන වෙන ගතියනුත් තොරව යම්කිසි සමාධියක් භුක්ති විඳ ගන්න පුළුවන් නම් අන්න අරිට වඩා කලින් සමාධියට වඩා මේ සමාධිය ප්‍රණීතයි. මේ සමාධිය උත්කෘෂ්ටයි. කියලා අන්න මේ යෝගාවචරයට තේරෙන්න ගන්නවා. අන් තේරුම් අරගත්තා නම් අන්න ඒබඳු යෝගාවචරයට පුළුවන් අර විතර්කයක්, ਵਿਚාරයක් කියන ඒ රළු අංග දෙක අතහැරලා ඒ විතර්ක ਵਿਚාර වලින් තොර ප්‍රීතියක්, සුවයක්, සමාධියක් තියෙන ඒකාග්‍රතාවයක් තියෙන ඔන්න දෙවනි ධානයේකට යන්න අනුත්සාහත් වෙන්න පුළුවන්. එතකොට අර අරමුණට හිත නැගුණා, අරමුණ තුලට හිත ගියා ගියාට පස්සේ ඒ අරමුණ තුලම තියෙනවා. ඒ අරමුණ තුලම සමාධිමත්ව තියෙනවා. ඒ නිසා පොතපතේ සඳහන් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දෙවන සමාධිය නැත්නම් දෙවන ධානය මෙන්න මේ විදිහට. විතක්කං විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති ඔන්න දෙවන ධානයේ බුදුරජාන් වහන්සේ විස්තර කළ තියෙන ආකාරය මොකද යෝගාවචරය තේරුම් අරගෙන අර විතක්ක ਵਿਚාරවල තියෙන රළු ස්වභාවය ඕලාරික ස්වභාවය තේරුම් අරගත්තට පස්සේ අන්න එයා උත්සාහත් වෙනවා විතක්ක ਵਿਚාරාණං වූප සම මේ විතක්ක ਵਿਚාර කියන මේ ධානාංග දෙක සමනය කළා දාන්න අජත්තං සම්පසාදනං මේ ඇතුළතම දැන් හිතේ පැහැදුණු ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් සහිත චේතසෝ ඒකෝදි භාවං. අන්න හිතේ එකඟතාවයක් ඇති කරගන්නවා. දැන් අරමුණට හිත නැංගුවට පස්සේ ආයි ඔබම යන ගතියක් නැහැ. අරමුණ තුලම හොඳට කිඳා බහැලා নিমগ্ন වෙලා තියෙනවා අකම්පිතව නිශ්චලව තියෙනවා අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං. අන්න මේ සමාධිය හරහා හටගත්ත ප්‍රීතියක් සුඛයක් සුවයක් අන්න යෝගාවචරය භුක්ති විඳිනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරය. දැන් මොකද හිතේ සැලවීමක් නෑ දැන්. අර කලින් එකේ නම් හිත හෙලවුණා. දැන් හිත හෙලවෙන්නේ නැහැ. අරමුණ තුලම හොඳට කිඳා බහැලා තියෙනවා. අරමුණ තුලම හොඳට නිශ්චලව තියෙනවා. අරමුණ ඇතුළෙම හිත සමාධිමත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකිනුත් කියනවා. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම දැන් විලක් තේනවලු මේ විලට බටහිර දිශාවෙන් වතුර ගලන්නෙත් නැතිලු. උතුරු දිශාවෙන් වතුර ගලන්නෙත් නැතිලු. නැගෙනහිර දිශාවෙන් වතුර ගලන්නෙත් නැතිලු. ඒ වගේමයි අපි තුමු දකුණු දිශාවෙන් වතුර ගලන්නේ නැතුව. ඒ කියන්නේ සිව් දිශාවෙන්ම මේ විලට වතුර ගලන්නේ නැහැලු. ඒ වගේමයි උඩින් වැස්ස වහින්නෙත් නැතිලු. දැන් එකත්කින් බැලුවාම දැන් වතුර එන්නේ කොහෙන්ද? බුදුහාඳුර කියනවා මේ විලේ පතුලේ තියෙනවලු ඊ타ම සිසිල් වතුර උනන උල්පත. මේ වතුර උනන සිසිල් උල්පත හරහා කෙලවරක් නැතුව සිසිල් වතුර මේ විලට එකතු වෙනවලු. දැන් අපි හිතා ගන්න අපේ හිතේ චිත්‍ර රූපයක් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් බොහොම සිසිල් දිය ධාරාවක් මේ විලට මේ විලේ පතුලේ හරහා පතුලේ තියෙන උල්පත හරහා එකතු වෙනවා. මේ උල්පත හරහා කතරම් වතුර ප්‍රමාණයක් එකතු වෙනවාද කියනවා නම් විල පිටාර ගලනවා මේ ඇතුලේ එන වතුර උල්පත හරහා. ඔන්න බුදුරජාන් වහන්සේ දෙන උපමාව ඔන්න දෙවන ධානයක් අත්දකින්න යෝගාවචරයාගේ தത്വෙට. ඒ කියන්නේ දැන් මේ යෝගාවචරයාගේ හිතේ සතුට ඇති වෙන්න බාහිරින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. බාහිරින් කිසිම උපකාරයක් වුමනා නැහැ. එයා තුලම ඇතුළතින් සතුටක් හට අරගෙන. ඇතුළතින් තෘප්තිමත් භාවයක් හට අරගෙන. ඇතුළතින් ප්‍රීතියක් ප්‍රමෝදයක් හට අරගෙන ඒකට කිසිම බාහිර සම්බන්ධයක් නැහැ. ඇතුළෙමයි සතුට තියෙන්නේ. ඔන්න පින්වත්නි බුදුරයන් වහන්සේ දෙවන ධ්‍යාන අවස්ථාව පෙන්ලා දෙන ආකාරය. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඊළඟ ධානය. දැන් යෝගාවචරයට තේරෙනවලු මේ ප්‍රීතිය කියන එකත් සමහර වෙලාවට හරිම ඕලාරිකයි. දැන් මෙයා මේ ධ්‍යාන ස්වභාවය මේ සමාධි ස්වභාවය නැවත නැවත අත්දකින්නකොට අත්දකින්නකොට එයාට තේරෙනවා මේ ප්‍රීති ස්වභාවයත් සමහරලාට කය පිනාගෙන යනවා කය කිලිපොලාගෙන යනවා නැත්නම් සමහරලාට මේ කයේ රැලි රැලි යනවා කය පාවෙනවා වගේ දැනෙනවා මෙතන තියෙන හරි අවිනිශ්චිත ගතියක් හරි ගොරහැඩි ගතියක්, රළු ගතියක් තියෙනවා. කියලා අන්න යෝගාවචරයට තේරෙනවා. ඉතින් එයා කල්පනා කරනවලු ඉතින් මේ රළු ප්‍රීති ස්වභාවයේ වෙනුවට ඊට වඩා බොහොම තැම්පත් වෙච්ච තෘප්තිමත් භාවයක් තියෙනවා නම් ඊට වඩා බොහොම සැහැල්ලු භාවයක් විතරක් තියෙනවා නම් අන්න ඒ බඳු සමාධිය මේ දෙවන ධානයට වඩා ප්‍රණීතයි ඊට වඩා බොහොම සූක්ෂමයි ඊට වඩා බොහොම සැහැල්ලුවක් එතන තියෙනවා අන්න මේ ප්‍රීතියේ තියෙන ඕලාරික ගතියත් ඒ යෝගාවචරයට තේරුණා නම් අන්න ප්‍රීතියත් අයින් කළා දාලා අන්න යෝගාවචරයන් නිකන් හුදු තෘප්තිමත් භාවයක් තුල සියල්ල ලැබිච්චා වගේ ස්වභාවයක් ආයි එබියෙන් මොකක්වත් අවශ්‍ය නැහැ දැන් මේ තියෙන తත්වයම ඊටාම ප්‍රමාණවත් ඊටාම තෘප්තිමත් කියලා අන්න තුන්වෙනි ධානයේකටපත් වෙනවා ඒක තුන්වෙනි ධානයේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කරනවා පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති දැන් මේ ප්‍රීතිය සම්බන්ධේනොත් විරාගයක් පහළ වුණා මේකත් ඌමනා නැහැ කියලා තේරුණා මේකත් හරි රළුයි ගොරහැඩි කියලා තේරිලා අන්න ප්‍රීතිය අත්හැරලා දැම්මා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ දැන් බොහෝම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව ඇතුළත ෘතිමත් භාවයක එක්ක ඇතුළත සියල්ල ලැබුණ ස්වභාවයකින් ඇතුළත සන්තුෂ්ටියක් එක්ක අන්න යෝගාවචරය ජීවත් වෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තෘතිය ධානය කියලා. ඉතින් මේකටත් හරි ලස්සන උපමාවක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. දැන් මොකක් හරි නෙළුම් පොකුණක් තියෙනවා. ඒකේ නිල් මානෙල් වෙන්න පුළුවන්, නෙළුම් වෙන්න පුළුවන් මොනවා මොන හරි අය ඊටාම ලස්සන මේ මල් තියෙනවා. දැන් මේ එක මලක් තියෙනවා මේ මල වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. අපි දුම් පොහට්ටුවක් තාම. දැන් මේ නෙළුම් පොහට්ටුව වතුරෙන් යට තියෙන්නේ. දැන් වතුරෙන් යට නෙළුම් පොහට්ටුව තියෙනකොට මේ නෙළුම් පොහට්ටුවේ සියලු කයම නැත්නම් මේ මුළු මුළු ਸਰව ਸਰව සම්පූර්ණ නෙළුම් පොහට්ටුවම වතුරෙන් තෙමිලයි තියෙන්නේ. ඒකේ වතුරෙන් නොතෙමිච්ච කිසිම තැනක් නැහැ. මෙන්න මේ වගේ කියනවා මෙන්න මේ තෘතිය ධානයේ කෙනෙක් වාසය කරනකොට අර රළු නැති නිප්පිති නිප්පීතිකේන සුඛේන කියලා වචනයක් දහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රළු නැති, ඊ타ම පවිත්‍ර, බොහෝම සැහැල්ලු, ඒ වගේම තෘප්තිමත් භාවයකින් අන්න මුළු කයම තෙමිලලු තියෙන්නේ. ඉතින් ඒක අතකින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සමාධිවල ප්‍රනීත ප්‍රනීත මට්ටම් තමයි මේ විස්තර කරන්නේ. මුලින් තියුණ ටිකක් රළු මට්ටමක්. ඒ රළු භාවය අතහැරලා එන්න ඊට වඩා සියුම් භාවයටපත් වෙනවා. ඒ සියුම් භාවය ඔන්න රළුයි කියලා තේරෙනවා. ඒකේ රළු කොටස අතහරිනවා. ඔන්න ඊට වඩා සියුම් භාවයකටපත් වෙනවා. ඊළඟට ඔන්න අවසාන වශයෙන් හතරවෙනි ධානයේ විස්තර කරනවා සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති දැන් මේ විදිහට ධානා වඩන යෝගාවචරයට යම්කිසි අවස්ථාවක තේරුණොත් මේ සුඛය කියන එකත් රළුයි. මේකත් එක්තරා අන්දමකින් ගොරෝසුයි. ඊට වඩා මුහුකුරාගිය ගතියක් පරිණත වෙච්ච ස්වභාවයක් තියෙනවා මෙන්න මේ උපේක්ෂාවේ. උපේක්ෂාවේ කියන එක එකතකින් ප්‍රඥාවටත් කිට්ටුයි. කියලා අන්න මේ රළු ගොරෝසු සුවය අතහැරලා සුඛය අතහැරලා අන්න යෝගාවචරයා අන්න හතරවෙනි ධානයකට එනවා. ඒකේ සුඛයක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ. සැපයක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ. එතන තියෙන උපේක්ෂාව. අන්න උපේක්ෂාවක් සහිත සතරවෙනි ධානයට එළඹ වාසය කරනවා. එතකොට මේ සතරවෙනි ධානයේ ස්වභාවය බුදුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. හරියට සම් ලොකු මේ සුදු රෙද්දක් අරගෙන අපි මුළු කයම සුදු රෙද්දකින් වහගත්තොත් එතකොට ආයි මේ කයේ කොහෙවත් එළියට පේන්නේ නැහැ. මුළු කයම සුදු රෙද්දෙන් වැහිලා තියෙන්නේ. අන්න වගේ තමයි කියනවා මේ පිරිසුදු සතිමත් උපේක්ෂා සහගත සිත මුළු කයම වෙලාගෙන මුළු කයටම දැනෙන්නේ සතිමත් උපේක්ෂාවක් පමණයි. ඔන්න මේ සතරවෙනි ධ්‍යානය විස්තර කරනවා. දැන් එතකොට මේ ආනන්ද සාමීන් වහන්සේ මේ සාමුගිය නියම්ගම් වාසී බ්‍යග්ගපජ්ජ කියන ඒ ජනපද වාසීන් මේ කොටසට විස්තර කරනවා මෙන්න සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න චිත්ත පාරිශුද්ධියක් පෙන්ලා තිනවා මෙන්න මේ ආකාරයෙන්. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. එහෙම නැත්නම් මේකේ අඩු මට්ටමකින් කියනවා නම් අඩුම තරමින් මේ උපචාර සමාධිය මෙන්න මේ සමාධි මට්ටමක් චිත්ත පාරිශුද්ධියක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. දැන් එතකොට ආනන්ද සාමින් වහන්සේ කියනවා දැන් මේ දේවල් තේරුම් ගත්තට පස්සේ ඒ යම්කිසි කෙනෙක් උත්සාහත් වෙනවා මේක දැනට මම පරිපූර්ණ කරගෙන නැත්තම් මේක යම්කිසි ප්‍රදේශයක් විතරනම් අත්දැකලා තියෙන්නේ මේක පරිපූර්ණ කර ගැනීම සඳහා අන්‍යයා උනන්දුවක් ඇති කරගන්නවා. එයාගේ හිතේ උවමනාවක් ඇති කරගන්නවා. ඒ සඳහා එයා වෑයමක් දරනවා. ඒ සඳහා එයා උත්සාහයක් දරනවා. එයා දැඩි උත්සාහයක් දරනවා. නොපසුබස්නා උත්සාහයක් දරනවා. අපි හිතමු යම් කිසි ඔන්න ධානයක් ලැබලා කෙනෙක් භුක්ති විඳිනවා. එයා ඔන්න ප්‍රඥාවෙන් තේරුම් ගන්නවලු කොහෙද මට මේකේ තව ප්‍රඥාවෙන් උදව් කරන්න පුළුවන්. බැරිද මට මේ ධානයේම පාදක කළා විදර්ශනාවකට නංවන්න. කියලා ඔන්න වගේ ප්‍රඥාව පාදක කළා මෙන්න මේ සමාධියම තව උත්කෘෂ්ඨ කරන්න හෝ තව පිරිසුදු කරන්න හෝ එහෙම නැත්නම් ප්‍රඥාවෙන් මේ සමාධියෙන් ප්‍රයෝජනට ගන්න අන්න කෙනෙක් උත්සාහත් වෙනවා. මෙන්න මේ විදිහට මේ තමන්ගේ චිත්ත පාරිශුද්ධිය සමාධියක් කරහා ඇති වෙන චිත්ත පාරිශුද්ධිය දැනට ප්‍රනීත වෙලා නැත්තම් නැත්තම් දැනට සම්පූර්ණ වෙලා නැත්තම් ඒක පරිපූර්ණ කර ගැනීම සඳහා හෝ දැනටමත් යම් සමාධියක් තමන් ලබලා තියෙනවා නම් ඒක තව දුරටත් ප්‍රඥාවෙන් මුහුකුරා යාමක් දක්වා ප්‍රඥාවෙන් මේ සමාධියෙන් ප්‍රයෝජනට ප්‍රයෝජන ගැනීම දක්වා කෙනෙක් අනුග්‍රහ කරනවා නම් ඒ සඳහා හිතේ උමනාවක් ඇති කර ගන්නවා නම් ඒ සඳහා වෑයමක් දරනවා නම් උත්සාහයක් දරනවා නම් මෙන්න මේ වෑයම මෙන්න මේ උත්සාහය මෙන්න මේ දරණ වීරිය තමයි අන්න චිත්ත පාරිශුද්ධි පදානියංග කියලා කියන්නේ. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ මුලින් පෙන්නවා සීල පාරිශුද්ධි පදානියංගේ ඊළඟට ඔන්න ආනන්ද සාමින්හන්සේ විස්තර කළා දෙනවා චිත්ත පාරිශුද්ධි පදානී අංගය. මොකද අපේ හිතේ මෙබඳු පිරිසුදු භාවයක් මෙබඳු එකඟතාවයක් මෙබඳු සමාධියක් ඒකාග්‍රතාවයක් හදාගන්නේ නැතුව අපිට ඊළඟ පියවරට යන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය පියවරෙන් පියවරට යන ගතියක් තියෙනවා. එක හේතුවක් සම්පූර්ණ වුණාට පස්සේ ඔන්න ඊළඟ අදියරට යනවා. ඒ අදියර සම්පූර්ණ වුණාට පස්සේ ඔන්න ඊළඟ අදියරට යනවා. ඊළඟ පියවරට යනවා. මෙන්න මේ වගේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට පියවරෙන් පියවරට යන ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙනවා. ඒ නිසා අපේ අපේ සීලය පිරිසුදු නැත්නම් අපි සීලය පිරිසුදු කර ගැනීම සඳහා කටයුතු කරන්න සිද්ධ වෙනවා. සීලය පිරිසුදු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්ම ඔන්න හිතේ සතුටක් ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා. අන්න ඒකම සමාධියට තුඩු දෙන සීලයක් බවට පත් වෙනවා. ඔන්න සමාධියක් වඩන්නත් අන්න සීලය උදව් වෙනවා. අපි හිතමු ඔන්න සීලයම පාදක කරගෙන සීලයට උදව්ව අරගෙන ඔන්න කෙනෙක් සමාධියක් හදනවා. අන්න සමාධිය ටික ටික දියුණු වෙන්න දියුණු වෙන්න සමාධියේ යම් මොහුකුරායාමක් හරහා ඒ සමාධියම අන්න අර ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා වගේ පරිපූර්ණවා තත තත් පඤ්ඤාය අනුග්‍රහෙස්සාමි. මේ පිරිපුන් වෙච්ච සමාධිය අන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා. එහෙම නැත්නම් මේ සමාධියේ යම් කඩතුළු තැන් තියෙනවා නම් ඒව සකස් කරනවා ප්‍රඥාවෙන්. එහෙමත් නැත්නම් මේ සමාධියම පාදක කරගන්නවා අන්න විපස්සනාවත් දියුණු කර ගැනීම සඳහා. අපි ඊළඟට එහෙනම් හෙට දිනේදී බලාපොරොත්තු වෙමු මේ සමාධිය පාදක කරගෙන ඊළඟ මේ පාරිශුද්ධි පදානියංගය උදා කරගන්නේ කොහොමද කියන කාරණය සාකච්ඡා කරන්න. එහෙනම් අද අපි සාකච්ඡා කරේ චිත්ත පාරිශුද්ධි පදානියංග කියන මේ හිත පිරිසුදු කරන වීරය ගැන. ඉතින් අද අපි මේ සාකච්ඡා කරපු එහෙම නැත්නම් මේ කරපු ධර්මදේශනාව අප සියලු දෙනාටම අපේ හිතෙත් චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.